එතකොට මෙවැනි සමාජයක පහළ වෙච්ච බුදුරන් වහන්සේ කියන ධර්මයේ කොච්චර ගැඹීරයක්ද? කොච්චර සුන්දරයක්ද? දැන් ඔබට මම මේ මුලින් අන්නේ ශාස්ත්‍රවරු පෙන්වන ධර්ම විනය පැහැදිලි කරනකොට නිකන් ඔබට හිතෙන්නේ නැද්ද බලන්න මේවනේ අපි ධර්ම විනය කියලා හුරු කරේ. එතකොට බලන්න අද බෞද්ධ සමාජය තුළ අනි ශාස්ත්‍රවරු පෙන්නලා දෙන. කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න මත්තෙන් පවා ධර්මීනියම් පෙන්නන විමුක්තියක් පෙන්නන ඒ ශාස්ත්‍රවරුන්ගේ ධර්මවිනය බුදුරන් වහන්සේගේ ධර්මවිනය තරම් මේ ධර්මවිනයයි කියලා රැවටෙන්න තරම් කොච්චර මුලාවක්ද කියලා බලන්න. එතකොට ඒක බුදුරන් වහන්සේගේ ධර්මවිනයයි කියලා රැවටිලා බුදුරන් වහන්සේගේ ධර්මයට ආවාය කියලා මුලා වෙලා ඒත් එක්ක ඉන්න නිසා ඒ අයට ධර්මවිනය සම්පූර්ණයෙන්ම මගහැරලා යනවා. සම්පූර්ණයෙන්ම මගහැරලා යනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මේ සැබෑම ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් පින්වතුනි අපට අපිව එක එකට අන්දන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය මම මුලින් කියපු කරුණු යම් කිසි කෙනෙක් ওই ප්‍රතිපදා හුරු කරන හැටි කියලා දෙනකොට මේ බුදුරන් වහන්සේගේ කියලා කියලා දෙනකොට ඇඳෙන්නේ නැද්ද? ඇඳ වෙනවා. ඇයි? විමුක්තිකාමී සමාජයක් නැති නිසා. විමුක්තිකාමී සමාජයක වතිබුණා. එහෙනම් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට අපි තුළ ප්‍රඥාව කියන කාරණාව හොඳට ඉස්මතු වෙන්නට ඕනේ. ඒ ප්‍රඥාව නිවැරදිව ඉස්මතු වෙන කාරණාවේ මම මේ කරුණක් පෙන්වලා දෙන්නම්. මේක චංකි සූත්‍රයේ තියෙනවා. ඒ තමයි සැබෑවටම ප්‍රඥාව කියන කාරණාව නිවැරදි විදිහටම ඉස්මතු වෙනවා නම්, يعني බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න සුදුසු මට්ටමකට ප්‍රඥාව ඉස්මතු වෙනවා නම්, එයාගේ ලක්ෂණය මෙන්න මේ විදිහටයි. ඒ තමයි යම් කිසි කෙනෙක් කියලා දෙනවා නම් යම් ධර්ම විනයක් ඒ කියන්නේ දැන් මම ඔබට මුලින් පැහැදිලි කරපු ධර්ම විනයක් තියෙන අන්‍ය ශාස්ත්‍රවල අන්නේ ධර්ම විනයක් කියලා දෙනකොට ඒක අහනවා ඒක අහගෙන ඉන්නකොට එයාට ඒක ශ්‍රද්ධාවට එයා එයා කියන කෙනා ගැන තියෙන ඇදහිීමකට යොමු වුනහම ඒකත් එක්ක හරීම ලස්සනයි අන්න එකෙන් පිළිගන්නවා ඒක ඇත්තයි කියලා ගන්නවා ඊළඟට සමහර අය කැමැත්ත තමන් කැමැත්ත තියෙනවනේ මෙන්න මේ වගේ දෙයක් තමයි කැමැති කියලා. ඒ කැමැත්තට අදාළ විදිහටම ධර්මයක් ඇහෙනවා. එතකොට ඒක ඇත්තයි කියලා ගන්නවා. ඒකට රිංග ගන්නවා. ඊළඟට ඔන්න අහලා දැනගත දේවල් තියෙනවනේ. ඒ අහලා දැනගත දේවල් එක්ක ලස්සන ගැලපෙනවයි කියලා දෙන ධර්මී. ආ ඒකත් ඇත්තයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ඔන්න තමන් කල්පනා කරන ක්‍රමයක් තියෙනවනේ. ඒ කල්පනා කරන ක්‍රමයට තමන් හිතන ක්‍රමයට ලස්සනට ගැලපෙනවා. අන්න එහෙනම් එතනෙක් ගන්නවා ඒක ඇත්තයි කියලා. ඊළඟට එහෙමත් නැත්නම් තමන් කල්පනා කරලා තමන්ට නිර්වෘල් වෙච්ච දකින්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේ විමුක්තිය හොයන අයගේ ගතියක් ඈ. තමුට තමන්ට මේ ලෝකයේ දිහා දකින්න විදිහක් තියෙනවා නිර්වෘල් වෙච්ච. ධර්ම විනය කරන විමුක්තියට විමුක්තියක් හොයන්න ගිහිල්ලා. එතකොට දැන් මේ කියන කාරණාවත් ඒකත් එක්ක ලස්සනට ගැලපෙනවා. අන්න ඒකත් එක්ක ගැලපෙනකොට මොකද වෙන්නේ? ඒකත් ඇත්තයි කියලා ගන්නවා. එතකොට දැන් ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන් දිටි නිඥානක් හන්තියි. මෙන්න මේ කාරණා පහ තමයි ඔබට දැන් මුලින් පැහැදිලි කරේ. ඒ කරුණු පහෙන් යුක්තව තව කෙනෙක් කියන කාරණා හරිය කියලා ගත්තාම, läග ගත්තාම ඒකමයි ඇත්ත කියලා යමු වෙන අය සත්‍යවාදී නෑ කියලා බුදුරණන් වහන්සේ පෙන්නනවා. සත්‍ය ආරක්ෂා කරන්නේ නෑ කියලා බුදුරණන් වහන්සේ පෙන්නනවා. චංකි සූත්‍රය පෙන්නන්නේ. එතකොට ශ්‍රද්ධාවෙන් කැමැත්ත දෙයට අනුව අහලා දැනගත දේ අනුව තමන් කල්පනා කරන ක්‍රමය අනුව තමන් දකින විදිහත් වෙනවාගේ දකින විදිහ අනුවේ කියන කාරණා ලස්සනට ගැලපෙනවා නම් ඒක ඇත්තයි කියලා පිළිගන්නවා නම් ඒකම ඇත්තයි කියලා පිළිගන්නවා නම් එයාලට සත්‍ය රැකීම සත්‍යවාදී බව සත්‍ය ආරක්ෂා කිරීම කියන ගතිය නැහැ